ගොඩක් දකින්නකොට ඒ ගොඩක් ගොඩේ පැවැත්මක් තියෙනවා කියන රැවටෙන රැවටිල්ල තමයි මේ සක්කාය කියන එකෙන් අදහස් කරන්නේ. එවැනි දෘෂ්ටියක් යම් කෙනෙකුට තියෙනවනම් එතන සක්කාය දෘෂ්ටිය කියලා කියනවා. උදාහරණයක් වශයෙන් කියනවනම් අපි ගොම්මන් වෙලාවක හරි පාන්දර වෙලාවක හරි පාරේ ඇවිදිනකොට මේ පාර හරහා යන කඩි වැලක් එහෙම නැත්නම් ගෙරි වැලක් එහෙම නැත්නම් වේව රෑනක් පේන්න තියෙනවනම් අපිට ඈතින් බලනකොට පේන එතන නූලක් වැටිලා තියෙන වගේ මුලක් තියෙන වගේ නැත්නම් වයර් කැල්ලක් වැටිලා තියෙන වගේ යමක් එතන ස්ථිරව තියෙනවා වගේ අපිට පේනවා. ඒ ගොම්මන නිසා අරමුණට බලන දෙයට දුරස්ත නිසා අපි එතනින් හැරිලා ගියා නම් අපිට හිතෙන්නේ පාර හරහා යමක් තිබුණා ස්ථිරව කෝට් කැල්ලක් වැලක් වයර් කැල්ලක් වගේ තිබුණා කියලා. යම් හේතුවක් නිසා හෝ අපි චිත් වෙලා බැලියොත් පේනවා ඒක එහෙම ස්ථිරව මැරිලා තියෙන දෙයක් නෙමෙයි ඒකේ නලියන ගති වගේක් පේනවා. මේ නලියන ගති නිසා අර ලඟ වෙන්න ලඟ වෙන්න ඒ දකුණ දක්ෂිණේ වෙනස් වෙච්ච නිසා කුතුහලෙ නිසා හොඳට ලඟ වෙලා බැලුවොත් එක කූඹියක් පස්සේ එක කූඹියක් යන්න මිසක එතන වැලක් නැහැ. ඒකේ මේ ඉතිරව පවතින මැරිච්චස් ඝණයක් නැහැ. ඈතින් ඉඳලා බලනකොට පේන්නේ එක දිගට නූලක් තියෙනවා වගේ කෝට් කැලක් වටලා තියෙනවා වගේ වයර් එකක් තියෙනවා වගේ තියෙන ගතියක් පේනවා. ලං වෙලා බලනකොට ඒක එතන එතන එකා පිටිපස්සේ එකා යන කූඹිරැලක් මිස ස්ථිරව පවතින වැලක් ඉස්සර පවතින කෝටුවක් නැති බව සමීප දර්ශනීය පේ. ආන්නේ වගේ මේ ලෝකේ යමක් ඇතයි කියලා කියනවනම් ඒ දේ නැවත නැවතත් ඊ타මත්ම සමීපව ඊ타මත්ම උත්සන්නව ආසන්නව පරීක්ෂා කළොත් ඒ තියෙන්නේ රාශි සංඥාව. ඝන සංඥාව නෙවෙයි රාශිත රාශියක් තියෙන. ඉතින් රාශිය එකතු කරුවා බලුවට පස්සේ එතන තියෙනවා කියන ඇති වෙන මේ හැඟීම ඒකේ තියෙන එහෙම ගැනීමෙන් ඇති පහසුව නිසා මේ ඝනයක් පවතිනවා ඝනයක පවතින ගතිය වැඩි. තනි එක්කන උපදිනවා මරනවා පේනවා. සමූහයක් වෙනකොට ඒකේ පැවැත්මක් තියෙනවා. ඉතින් මෙන්න මේක මේ ලෝකයේ ජීවි අජීවි හැම වස්තුවක්ම එකතු වෙනකොට සමූහ වෙනකොට පැවැත්මක් තියෙනවා. දැන් තනි පුද්ගලයෙක් මොකක් හරි හොඳ වැඩක් හරි නරක වැඩක් හරි කරනවා නම් ඒ පුද්ගලයාගේ අභාවයෙන් ඒ හොඳ හෝ නරක නැති වෙනවා. ඒ නිසා අනික් කට්ටිය කියනවා අයියෝ එහෙම නරක නැති වෙන්න දෙන්න එපා. මෙතන සංවිධානයක් හදමු කියලා. අපි හදලා මේකට විවස්ථාවක් හදලා මේක දිගට යන්න හදමු කියලා හොඳටම දන්නවා තනියට කරන්න බැරි බව. ඉතින් ඒ නිසා ලෝකයේ මේ ජනපද, ජන සමූහ, සංස්කෘති, රටවල්, ආගම්, ಜಾති වශයෙන් මේ ඔක්කොමලා එකතු වෙන්නේ බයටම. මේක සත්‍ය පිළිගන්න වෙනවා නමුත් ඒ උනා මම නැතිදා මේ රට ඔබටයි ඔබේ යාළුවන්ටයි එහෙලියන්ටයි අනේ බලාගන්න කියලා කට්ටියට බාර දෙලා මැරිච්චාම මැරෙන්න පුළුවන් ඉස්පාසුවේ. එහෙම නැත්නම් මරුණාට පස්සේ අයියෝ මේ කායාලෙටයි කියලා වගේ එක එක අංශුවකට කුඩු කරලා බැලුවොත් පොඩි කරලා බැලුවොත් ඒක අනිවාර්යයෙන්ම ඉක්මනින්ම නැති වෙන්නයි යන්නේ. නමුත් අංශු ගොඩාක් එකතු වෙච්චහම ඒක පවතිනවා කියලා අපිට හීනයක්ම වගන්න පුළුවන්. ඒ නිසා කියනවා මීමැසි පොදියක් ගත්තොත්, වේ ගුලක් ගත්තොත්, කුඹි ගුලක් ගත්තොත් ඒ ඔක්කොම කුඹි රාශියකින් තමයි එක ආත්මයක් තියෙනවා වගේ පේන්නේ. එක එක කුඹියට එක එක වේයට එක එක මීමැස්සට ආත්මයක් නැහැ. මොකද මීමැසි පොදියේ ඉන්න මීමැස්සියට එකම වැඩයි කියන උදේ ඉඳලා හැන්ද වෙනකන් දහසක් සුමේ කටයුතු කරන එක විතරයි වදේ තියෙන සේරම කටයුතු කරන්නේ. මීමැස්සට තියෙන මීමැස්සියත් එක්ක සංවාසයේ දෙන එක පමණ. ඒක කෙරුවට පස්සේ උංගු මරලා දානවා. මීමැස් රජමැසිට තියෙන සංවාසයේ දුන්නාට පස්සේ උදේ ඉඳලා හැන්ද වෙනකන් බිත්තර දාන එක විතරයි. ඉතින් යැත්තට වෙන ආත්ම නැහැ. උදේ ඉඳලා හැන්දනකම් පිටර දානවා විතරයි. මුළු ජීවිතේටම එක සැරේ සංවාසයේ යෙදෙන්නේ කෝටියක් විතර මීමැස්සොත් එක්ක පියාසර කරලා එක මීමැස් එක්ක සංවාසයේ යෙදුනාට පස්සේ ඉතුරු මීමැස්සෝ ටික මරලා දානවා මීමැස්සෝ උදේ ඉඳලා හැන්ද වෙනකන් වැඩ කරනවා මීමැස්සිය රජ මීමැස්සියම දා උදේ ඉඳලා හැන්දනකම් පිටර දානවා. ඒ එක එකනාට ආත්මයක් නැහැ. ඒක ඔක්කොම නිකන් යන්ත්‍රයක වෙන වෙන අංශ වාගේ අංග වාගේ. ඔක මේකතු වෙච්චාම ආත්මයක් තියෙනවා. ඒ නිසා අපිට මේ වදයක් කියලා එකක් පේනවා. අන්නේ කය, ඒ කන්ද, ඒ සමූහයේ ඇති භාවය. මේ මැස්සෙක් මැරිච්ච බමනට මේ වදේ නැති වෙන්නේ නැහැ. ආන්නේ විදිහට සමූහ වෙනකොට මේ පැවැත්මක් තියනවා කියන හැඟීම ඒකේ තියෙන මේ මායාව අපිට හරි සහනශීලී. නිසා ශිෂ්ට වෙන්න වෙන්න මිනිස්සු සංවිධානය කරන්න පටන් ගත්තා. මම මරුණට කමන්නේ අපේ પરම්පරාව යන්න ඕනේ, ලේ ටික යන්න ඕනේ, අපේ ගති ටික යන්න ඕනේ, මේ ධර්ම ටික යන්න ඕනේ කියලා මේ එකතු කරන්න හදනකොට මේ සක්කාය ඇති වෙලා තියෙනවා. ඉතින් ඒක සර්වචන් වහන්සේ දැක්ක මේ සක්කාය වලින් අඩු මේක තමයි පුද්ගලයා කියන එක. පුද්ගලයා කියන එක සතා නැත්නම් කෙනා නැත්නම් ස්ත්‍රියව නැත්නම් පුරුෂයා කියලා ගත්තාම එතනක් තියෙන්නේ මේ රූපස්කන්ධයක් රූපකණ්ඩක් රූපකයක් වේදනා ස්කන්ධයක් වේදනා කන්දක් වේදනා කයක් සංඥා ස්කන්ධයක් සංඥා කන්දක් සංඥා කයක් සංස්කාර ස්කන්ධයක් සංස්කාර කන්දක් සංස්කාර කයක් සා විඥාන ස්කන්ධ කියන මේ පහ එකතු වුණාට පස්සේ මේ පුද්ගලයා තුළ මම වෙමි මේ මගේ දේ කියලා ඒ අජ්ජත් වස්තු කෙරෙහි බැඳීමක් විශේෂ බැඳීමක් වෙනවා. ඒ මගේ දේ කියනකොට බාහිරව මම සම්බන්ධ කරන දේ මාහා සම්බන්ධයක් ඇති කරා. ඒකමුත් අර මමයා කුස්පහත් වීම සිදු වෙනවා. ස්ථිරක් වෙනවා, උත්පහත් වීම සිදු වෙනවා. ඊට පස්සේ මේක මගේ ආත්මය කරගෙන මට කවුරුත් මේක බලන්නේ මම්මයි මේක බලන්න ඕන කියලා ඒක ආත්මය කරන එක රකින්න උත්සාහ කරනවා. මේක පවතිනවා, මේක සදාකාලිකයි, මේක රකින්න එක මගේ වැඩක් කියලා. අර කඳු පහ ස්කන්ධ පංචකය ඇති දෙයක් බවට ගත්ත සංඥාව නිසා පුදුමාකාර පැහිදිල්ලක් පහිනවා කැඹිරිල්ලක් හඹරනවා. ඒ කොච්චර කරත් මැරලා නමුත් මරනවා අහන්න කැමතිත් නෑ. මේ එක එක රූපස්කන්ධයක තියෙන වැය වී යන ගතිය අභාග්‍ය සම්පන්නයක් අසුබ ලකුණක් දුමංගලයක් අවමංගලයක් විදිහට සලකලා බලන්න කැමතිත් නෑ. හැබැයි රූපකන් රූපස්කන්ධයක් පවතිනවා කියන සක්කායට කැමති රූපස්කන්ධයගේ අලුත් වැඩියාවට කැමති වැඩි වෙනවට කැමති. සමුදේට කැමති. නමුත් ඒක ගෙවි යනවා දකින්න කැමති. අන්නේ විදිහට මේ සක්කාය කියන එක රූපස්කන්ධය හා සම්බන්ධ කරලත් අපිට සාමාන්‍යයෙන් අදහසක් ගන්න පුළුවන්. වේදනා කන්ද වේදනා ස්කන්ධය සම්බන්ධ කරනත් ගන්න පුළුවන්. සංඥා ස්කන්ධ කියන හැඳිනීම් රාශිය. හඳුනා ගැනීම රාශිය මතත් අපට දලා දසක් ගන්න පුළුවන්. සංස්කාර කියලා කියන්නේ සකස් කිරීම, අරැඳීම්, වර්ණ ගැනීම, වේශ නිරූපණ. මෙවුවා මාර්ගෙනුත් පුද්ගලෙක් හඳුනා ගන්න පුළුවන් සක්කාය කර ගන්න හැටි ඒක සඳහා කොහොමද මති මතාන්තර කොට නගාගන්නේ කොහොමද අපි සංවිධානය වෙන්නේ කියලා. ඒක විඥානය කියලා මේක රූප මේක වේදනා මේක සංඥා මේක සංස්කාර කියලා වෙන්කොට හඳුනා ගැනීමේ කටයුත්තකුත් මේ මැද වෙනවා. ඒකත් දිගට පවතිනවා. ආනෝය පහ එකතු වෙච්චාම තමයි ਸਰවඥාන් වහන්සේ සක්කාය කියන එක තීරුවේ පංච උපාදානස්කන්ධ වලට කියන නම. ඉතින් මේ පංච උපාදාන කන්දයන්ගෙන් මේ සාකච්ඡාවට සම්බන්ධ වෙන ස්වාමීන් වහන්සේ කියන්නේ මෙව්වා මේ රූපස්කන්ධ වේදනා සංඥා සංකාර විඥාන කියන දේවල් අපි බොහෝම ආසාවෙන් ඉගෙන ගන්නවා හදාරනවා අපි දාන්නවා අපි දන්නවා කියලා හිතනවා ඒක තමයි පළවෙනිම අන්තේ දෙක තමයි ඒකේ හටගැන්මට අපි බොහෝම සිලිලාරයෙන් බොහෝම මේ සාදර වෙලා බොහොම සුහදව මංගල කාරණාවක් විදිහට බබෙක් හම්බ වෙනකොට රූපස්කන්ධය පහළ වෙනකොට සියල්ලෝම බොහෝම සතුටින් ලක්ෂි පැකට්ටයක් බේබි පැකට් එකක් එහෙම නැත්නම් එකක් එහෙම නැත්නම් ඔරිකොලම් බෝතලයක් ගන්න කියලා කොහොම හරි අරකට සම්බන්ධ වෙනවා. ඒ කුමාරයන් උපත්ති ඇති වෙනකොට ඒ පඬිතුතු තුන් පත් තුන් දෙනේ රජතුන් කට්ටුව කොහොම ඈත ඉඳලා ඇවිල්ලා ඒ උප්පත්තිය අගේ කරා. ඒ වගේ හැම වෙලාවෙදීම උප්පත්තියේදී අපි පුදුම විදියට සිලිලාරයක් ඇති කරනවා යන්තම් අලුත් එකක් හටගත්තයි කියන්නේ. ඒ රූපේ හට ගන්නකොට ප්‍රසූතියේදී එහෙම නැත්නම් අපේ ඇඟ තරුණ කාලෙදී හැදිලා වැඩිලා එනකොට හැම කෙනාම කැමති මේ සමුදේ දකින්න. සමුදේ කියන්නේ මේ රූපයාගේ වර්ධනය නැත්නම් අලුතෙන් හට ගැනීම. දත් පැටිලා දත් වෙනවා දකින්නකොට ආ බොහොම සන්තෝසයි. ඒක හැම කෙනාටම సౌందර්යයක්. හැම කෙනෙකුටම සතුටු විය හැකි කාරණා. මේ විදිහට රූපස්කන්ධයාගේ හට ගැනීම නැත්නම් රූපස්කන්ධයේ පැවැත්මම හොඳට අල්ලන්න පුළුවන් දෙයක්. ඒකේ අලුත් පැඩියාවල් වැඩි වීම ප්‍රවර්තන සිද්ධ වෙනකොට ඒකටත් අපි හිත බඳිනවා. මේ දෙක අපේ ජීවිතේ සම්පූර්ණයෙන් පුරවලා තියෙනවා. මේව හටගත්ත සෑම දෙයක්ම මැරිලා යනවා, විනාශ වෙනවා කියලා කියනකොට අපි කියනවා නැස්චාර්ත ධර්ම ඒවා උච්ඡේද දෘෂ්ටි මොකටද මේ මංගල ස්ථාන වල මේවා කතා කරන්නේ කියලා කවදාකවත් ඒ රූපයාගේ කෙස් ගහක් පැටලලා යනවා දතක් පැටලලා යනවා තප්පයක් කැඩලා යනවා කිව්වොත් එහෙම ඒවා සම්පූර්ණ දකින්න අකමැති නොදකින් නොපතන් නොදෝමකින් කියලා ගත්ත දාන මේ නිසා අපි ඒවා අභෞවිය සම්පන්න දේවල් විදිහට ව්‍යාකරණ අතුල් කරන්නේත් නැහැ පොත්වලට අතුල් කරන්නේත් අතුල් කරන්නේ ස්කන්ධයගේ පැවැත්ම රූපස්කන්ධයගේ පැවැත්ම අතුල් කරනවා ප්‍රවර්ධනය ඇතුළු කරන නිසා මේ ස්වාමීන් වහන්සේ කියන්නේ සක්කාය ඒකවන්තෝ සක්කාය සමුදයෝ ဒ ුතියං. ඒ කියන්නේ රූපස්කන්ධය ඒකාන්තයක්. ඒ රූපස්කන්ධයගේ අභිවෘද්ධිය පිණිස අපි කරන ව්‍යාපෘති නිසා අපිට දවස්සේ පැය 24 මදි. අපිට චිත්තක්ෂණයක්වත් හම්බ වෙන්නේ නැහැ. මේ හදන තාක් දේවල් කැඩෙනවා කියන එක දකින්නවක්වත් අහන්නවක්වත් කැමති. රූපස්කන්ධය සම්බන්ධෙමුත් උච්චාරණ. ඒ වගේම තමයි වේදනා ස්කන්ධේ උදේ ඉඳලා හැන්ද වෙනකන් අපි එක්ක සැප වේදනාවේ එක්ක දුක් වේදනාවේ ගත කරනවා ඒ වේදනාව අත්තමුත්ත කිත්ත කිරිකිත්ත දත්තපණත්ත කිරිකෑමුත්ත කියන හත්මුතු પરම්පරාවෙම කරලා පච වෙලා පෙරදිලා මැරුවා ඒත් අපි හිතනවා උන්දලාට වැරදුනාට මම කරන්න මම කරන්න අපි හිතනවා මම සැප විඳිනවා කියලා ඒ අත්තන්ට වැරදුනේ ඒ කට්ටියට මේ රාස් සූත්‍රය හම්බුන්නේ නැහැ ෆෝමියුලා එක හම්බුන්නේ නැහැ මම ඊට වැඩිය උගත් මම ඊට වැඩිය දක්ෂයි මම ඊට වැඩිය කලින් පටන් අරගත්ත ඒ නිසා මම මේ නොවිඳිනා සැප මම විඳිනවා කියලා පුදුමාකාර පෞද්ගලික උනන්දුවක් හැම කෙනෙක් ගාවම තියෙනවා. නමුත් තියෙන තියෙන අතෙන් අපි වෙන්නේ පරදිනේ. දැම බලාපොරොත්තුවක්ම බලාපොරොත්තු සුන්වීමෙන් හමානයි. ඒකෝලේ මරණානුස්සති භාවනා කතා කරනවා කියලා කියනවා හා සංයෝගා විയോഗත්තා. මේ ලෝකයේ ඇතින සෑම එකතුවක්ම විയോഗයෙන් කෙලවර සෑම සංයෝගයක්ම විയോഗයෙන් කෙලවර සෑම උප්පත්තියක්ම මරණයෙන් කෙලවර සෑම සුඛ වේදනාවක්ම දුක් වේදනාවකින් කෙලවර මේක මෙහෙම වුණාට අපි කොහොමඩක්වත් කැමති නෑ. ඒක සත්‍යයක් කරගන්න ඒක මූල ධර්මයක් කරන අපි කියන්නේ කොහොම වුණත් මට ආය සැප ගන්න පුළුවන් සැප වඩන්න පුළුවන් මම මෙතෙක් කරපු වැඩි ප්‍රයෝජන තියෙනවා කියලා අර අල්ලගත්ත සැප ටික මගේ කරගෙන ඒ වේදනාවත් වේදන අලුතෙන් ඇති කිරීම ගන්න අප්‍රයත්නත් නැත්නම් සැප වැඩි කිරීම නැති ප්‍රයත්න නිසා අපි ඇස් අරගෙන අවදියෙන් ඉන්න කාලය පුරාවටම මොකද්ද අපේක්ෂාව දැන් ලැබෙයි මේ දැන් ලැබෙයි මේ දැන් ලැබෙයි සුවිප් එකක් ඇදේ. එහෙම නැත්නම් මට මේක හම් වෙයි කියලා හැම වෙලාවෙම බලන් ඉන්නේ ඊගාව චිත්තක්ෂණ මේට වැඩි සප ලැබෙයි කියලා. නමුත් ඒ සෑම අවස්ථාවකම තබන සබන බලාපොරොත්තු සියල්ලම සුන් වී යන බව දකින්න කැමතිත් නෑ කවුරු හරි පෙන්වලා දුන්නත් කැමතිත් නෑ Tamanට දකින්නවත් හිතන එක මුස්පේන්තුවක් කියලා. ඒක නොවටිනා දෙයක් කියලා වේදනා ස්කන්ධේ ගිවි යන හැටි කදාකත් අපි දකිනවා. ඒකට සංඥාවල් කියලා කියන්නේ අපි අලුතින් ඉගෙනගෙන බොහෝ දේවල් වලට ලකුණු තියාගන්න. සංඥා තියාගන්නවා හඳුනා ගැනීම සඳහා. අපි නැවත නැවතට රාජ්‍ය වලට යනවා විවිධ පොත් කියවනවා විවිධ දැනුම් අදහනවා විවිධ ගුරුවරු අදහනවා අලුතෙන් අලුතෙන් අලුතෙන් සංඥා පුරවගන්න. කියන සංඥා ටික මගේ කියාගන්න. සැහෙන සංඥා ස්කන්ධයක් තියෙනවා නැත්නම් තමයි බම්මණියෝ කියලා කියන්නේ නැත්නම් පිස්සෝ කියලා කියනවා නැත්නම් ඒ කට්ටිය මේ මේ සාමාන්‍ය මිනිස්සු නෙවෙයි සංඥාව අතහැරපු જાතියට මිනිස්සු කියලා අපි ගණන් ගන්න ඒගොල්ලෝ වෙනම කොටු කරලා පිසංකොටු කරා. පිසංකොටු දාලා කියන එළියට එහෙම එන්න එපා. ඔයගොල්ලෝ આવොත් එහෙම මේ මේ සංඥා සහිත ලෝකේට මේ පිස්සු වැඩනවා. ඒ නිසා පිස්සු වෙන් කරනවා. කතා කරන්නේ බ්‍රහ්මණයත්තු වීදියට එන්න දෙන්නේ නැහැ. මොකද ඒකට වීදියේ අර සංඥාව සහිතව ගත කරන මේ හීනේ එළි වෙනවා. ඒ නිසා සංඥාව සහිත ඇත්තෝ සම්මන්ත්‍රණ පවත්වනවා. ඒගොල්ලෝ ඒගොල්ලෝ තෑගි දී ගන්නවා. ඒගොල්ලෝ ඒගොල්ලෝ සම්මාන දී ගන්නවා. ඒ සංඥා ගොඩ අනුව අලුතෙන් සංඥාව ඇති කිරීමට හැකි තරම් ක්‍රම හොයනවා. හැබැයි මේ අලුතෙන් සංඥා එනකොට පරිණිව අමතක වෙන බව කියනකොට ඒක ලෙඩක් කියලා හිතනවා. ඒක විකෘතියක් කියලා හිතනක නැති කරන්න ඕනේ කියලා හිතනවා. අපි දන්නේ නැහැ මේ සංඥාවල සීමාවක් තියෙනවා. එහෙම නැත්නම් මේ අලුතෙන් දාන හරිය සියල්ලම හීන ටිකක් එහෙම නැත්නම් මිරිඟු එනතන් ආහසයන්ත ඉරි එහෙම නැත්නම් වැලිය වලින් හදපු මාලිකා කියලා දන්නේ නැතුව උදේ ඉඳලා හැන්දෑනකම් සංඥාවල් එකතු කරගෙන ජීවිතේ පුරාවට සංඥා එකතු කරන එකකට මේ එක එක ඩිග්‍රීස් ඩිප්ලෝමා කීකියා নানা ආකාර දේවල් ආඳනවා මොකද කොච්චර කෙරුවත් කාලයක් ගියාට පස්සේ ඒවා හැලෙන්න පටන් ගන්නවා අමතක වෙන්න පටන් ගන්නවා ඒ අමතක වීම හැලීම නැති කිරීම සඳහා පුළුවන් තරම් පරිශන කරනවා ඒ සංඥා කොට වර්ධනය දකින්න කැමති, ගොඩ දකින්න කැමති කි නිරෝධයක වියකියාම නැති වියාම දකින්න කැමති නැහැ. ඒකම සංස්කරණය වශයෙන් අපි උදේ ඉඳලා හැන්ද වෙනකන් කිසිම දෙයක් ඇති තාලෙට ඒ විදිහට තියනවා දකින්න කැමතියි. බුලත් පිට කනකොට බුලත් කොලේ අරගෙන නැට්ටයි කොණයි කඩලා කනවා. ඒක නාග ලෝකේ ඉඳලා බුලත් ගේනකොට නාගය අල්ලගෙන ආවේ වතුන් ඒ නිසා විෂ තියනවායි කියලා නැට්ට කඩලා දාන්න ඕන කොණ කඩලා දාන්න. වැටකුළු ගෙඩිය කපනකොට ඒකේ කට්ටේ අයින් කරන්න. පාන් කපනකොට කස්ට් එක අයින් කරන්න. හැම එකෙම තියෙන කෑල්ලක් අයින් කරන් තියෙනවා. මිනිස්යාට විතරයි ওই කෝලම තියෙන්නේ. ඒ නිසා මිනිස්යාට වෙනම ලෙඩක් හැදලා තියෙන පිළිකා කියනවා. ඒ නිසා සේරම මේකට කරන සතෙකුට කිසිම ලෙඩක් නැහැ. අපි වයින් කරලා කොන් කපලා ලස්සනට හරි ගැස්ලා තමයි වැඩ කරන්නේ. කොන් කැපීමට තමයි මේ අපි సౌందර්යය කියලා කියන්නේ, ලස්සන කියලා කියන්නේ, ශිෂ්ටාචාරය කියලා කියන්නේ. ඇති හැටියට ඒකම එහෙම කියන තිබ්බොත් මං ඉතින් ඉඳලා වැඩන්නේ නෑ. දරුවෙක් ඇති වෙන තාලෙට ඇති වෙන හදනවා අම්මගෙන් ඇති වැඩේ මොකක්ද? ළමයි ඉස්කෝලේ පන්තිට ඇවිල්ලා ඒ ළමයිගේ තාලෙට වැඩ කරනවා ටීචර්ගෙන් ඇති වැඩේ මොකද්ද? කෙවිතක් මොකටද? මේ විදිහට හැම වෙලාවෙම අපි පනවගෙන තියෙනවා මේ තියෙන දේවල් හදන්න ඕනේ. සකස් කරන්න ඕනේ. ප්‍රතිසංස්කරණය කරන්න ඕනේ. වේස නිරූපණය කරන්න ඕනේ. සංස්කරණය කරන්න ඕනේ කියලා සංස්කරණය කළ පමණට මම ආයෙනේ වැඩේ. මමයි මේ සංස්කරණය කළේ ඒකයි ওই පන්සල් ගානේ බෝඩ් ගහලා තියෙන්නේ. එක තාප්පයක් ගත්තොත් 60 70ක් ගහලා කියනවා මේ කැලේ කෙරුවේ මමයි කියලා. ඒ මොට්ටපාලකින් අහලා තියෙනවා මේ කලාවැව කෙරුවේ කවුද කියලා. ඒකල ඒ කාලේ හිටපු බාසුන් නැලයි. ඉතින් ලකුණු කැපෙනවා. මොකද මේ කලා මේ මේ ධාතුසේන රජුගේ නම කියවෙන්නේ. මුට්ටපාල කවුද කලාව කෙරුවේ? ඒ කාලෙක බාසුනෙල්ලා සර් කියන. ලකුණු කැපෙනවා. මොකද මේ සංස්කරණය කරලා මේ සංස්කරණ දී යුතු නම්බුව දීම තමයි අපි ළඟ තියෙන මේ එටිකට්ස් කියලා කියන්නේ. අපි ළඟ මේ සදාචාරයක් කියලා ගත්තේ සංස්කෘතියක තියෙන ඔක තියෙන්නෙම ඒ ඒ සංස්කරණය කරපු කට්ටියට ඒ ඒ විදිහට සලකනවා නම් ඒ අත්තකින් කියලා කරව ගන්න බැරි වැඩක් නැහැ. ඉංජු ඉංජු කියනකොට ළඟට එන බල්ලෙක් වගේ. නාස්ල නොදාගත්ත ගොණෙක් වගේ නම්බුකාර දෙනවා නම් ඕන දෙයක් කරනවා. ඉතින් ඒකේ කොච්චර වෙහෙස වුණත් Tamange නම යටින් වදිනවා නම් ඕන ගණක් ගවන්ට ලැස්ති. ඒක නිසා සංස්කරණයේ සඳහා සැදී පැහැදී සිටගත් ජීවිතයක් අපිට තියෙනවා. කරපු ටිකුත් අපි දැනටමත් අගය කරගෙන ඉන්නවා මේ මේ දේවල් මගේ. අපේ බුද්ධිය නැත්නම් අපේ කොල්මක්කාරකම් උරුමක්කාරකම්. ඒක ජීවන පවන කිරීම සඳහා මට නිර්මාණ ශිල්පීත්වය ශීලීත්වයක් තියෙනවා. මගේ ප්‍රගමනයක් තියෙනවා ප්‍රගතිශීලීත්වයක් තියෙන කියලා හැම වෙලාවෙම මේක ආලවට්ටම් කර කර සංස්කරණය කර කර ඉන්නවා. නමුත් මේ මම සංස්කරණය කරපුවක් ඇදගෙන වැටුණොත් කඩා වැටුණොත් බංකොලොත් වුණොත් විනාශයටපත් වුණොත් මගේ කොටසක් විනාශයටපත් වුණා වගේ. මගෙන් කොටසකුත් කැඩිලා ගියා වගේ. කවදාකවත් අපි කැමති නැහැ මම නිර්මාණය කරපු දෙයක් බිඳී ගියා කියලා දකින්න. ආව මේ අප්‍රසාදයට ලක් වුණා කියලා දකින්න. ඒතර මොකද්ද ඇතුලේ පපුව කීරි ගන්න ගතියක් එනවා. මේක කවුරු හරි හුනියමක් තමයි මේ. කවුරු හරි මේ මං මටම කරපු හතුරුකමක් කියලා මගේ නිර්මාණ මගේ මං කරපු දේ විනාශ වෙනවා දකින්න කැමති නැහැ. මරා ගන්න. ඕන තරම් රණ්ඩු දබර කරනවා. ඒ වගේම විඥානයේ තියෙන මේ දේවල් එක එක එක එක වෙන් කරන්න පුළුවන් ගතිය දැනටමත් අපි වෙන් කරන තියෙන්නේ මම ස්ත්‍රියාව කණිගොල්ල පුරුෂය. නැත්තම් මම පුරුෂය කණිගොල්ල ස්ත්‍රීන් කියලා. නැත්තම් මම මේ සාමයේ භාවනා ජීවිතය ගන්න මම දානපතියේ කණිකටි දානපතිය නෙවෙයි. මම සීලය රකින්න කෙනෙක් කටකටි සීල් රකින්නේ නැහැ. මට සමාධික භාවනා කරන මම සමථ යෝගාවචරයේ විපස්සනා නෙවෙයි. විපස්සනා යෝගාවචර සමත නෙවෙයි කියලා නානා ප්‍රකාර විදිහට ඒ තමන් අනුන්ගෙන් වෙන්කොට හඳුනා ගන්න ගතියට පෘ탁 පෘ탁 කියන නිසා තමයි පෘ탁ඥය කියලා කියන්නේ. පෘ탁ඥයගේ වැඩිම මගේ රුචිය අරගෙදර රුචිය වගේ නෙවෙයි අහවලාගේ වගේ නෙවෙයි. මම කරන වැඩ අරයාගෙන් වෙනස්. ඒ නිසා මට දෙන්න මගේ හින්නේ දැකගෙන ඉන්න එක. ඒ නිසා විඥානේ නිතරම කඩේකට ගිහිල්ලා සාමාන්‍යයෙන් අපි විහිළුවට කියන්නේ කාන්තාවක් සාරියක් ගන්න ගියාම මිනිස්සයාට පිස්සු හැදෙනවා. තෝරනවා තෝරනවා තෝරනවා තෝරනවා ඒකේ කිල්ලෝරක් නැහැ. ඒ කියන්නේ මගේ රුචිය. මේක හොඳටම දන්න කට්ටිය තමයි ඔය මල්ටිනේෂනල් කම්පැනි කාරෝ. ඒගොල්ලෝ ලස්සනට ඇඩ්වර්ටයිස්මන්ට් එක හදලා කියනවා. ඔබේ தත්ත්වය තවත් උස් කරගන්න ඕන නම් මෙන්න අපි ළඟට එන්න අපි දැන් බඩු ලෑස්ති කරලා තියෙන උගුල අටවලා තියෙන ඕගලන්ට ඇවිල්ලා හැම කණ එක විතරයි තියෙන්නේ. හැබැයි මෙච්චර ගාණක් පිටියල්ලෙන් අපිට උදන්වෝ. ඉතින් මෙන්න මේ වැඩපිළිවෙලෙදි මේ ස්වාමීන් වහන්සේ කියනවා දැනටම රූපකයක්, වේදනාකයක්, සංඥාකයක්, සංස්කාරකයක්, විඥානකයක් අපිට තියෙනවා. ඒක අභිවෘද්ධිය පිණිස නොතික් ආශාවක් හැම කෙනෙක් ගාම තියෙනවා. නමුත් කිසි කෙනෙක් දන්නේ නැහැ මේ රූප සාමාන්‍යයෙන් කියන අවුරුදු 6කට සැරයක් 7කට සැරයක් අපේ සෛල සියල්ලම වැටලා නැවත උපදින. නමුත් අපිට එimhe පේන්නේ අපිට පේන්නේ මේක දිගට පවතින කයක් තියෙන වයස් යන එක වෙනම දෙයක්. විරූප වෙන එක වෙනම දෙයක්. ඇහැකන පේන්නේ නැති වෙනදම මේකමයි කියලා අල්ලගෙන ඉන්නවා. ඒ වගේම අපේ වේදනා එක චිත්තක්ෂණයයි හිටින්නේ නමුත් ඒ අතරමැද අපි විඳපු සැප වේදනා දුක් වේදනා වලින් අපි මවාගත්ත චරිතය දිගට අපි පවත්වනවා. අපි ගත්ත සංඥා පුංචි කාලේ අපි ළඟ තිබුණු සංඥා, අපි ඉගෙන ගන්න කාලේ තිබුණු සංඥා උසස් අධ්‍යාපනය කරනකොට රැකියාවක් කරනකොට විවාහ වෙන්න ඉස්සෙල්ලා විවාහ වුණාට පස්සේ වශයෙන් ශීඝ්‍ර වෙනසකටපත් වෙලා තියෙනවා. නමුත් අපි කියන්නේ නෑ නෑ මම එහෙම වෙනස් වෙන කෙනෙක් මම චපල නෑ. මම එකම චරිත තමයි කියනවා උදේටත් good morning කියන හැන්දටත් good morning කියන වචන දෙකක්. ආන්නේ විදිහට අපි මේ සංඥා ස්කන්ධයක් හදාගෙන ජීවත් වෙන්නේ ඒකට කවුරු හරි තට්ටු කරන්න આવොත් තමයි අපි මේ වචන බාහුල්‍යයකටපත් වෙන්නේ. අපි ගත්ත සංඥාව මෛත්‍රිකේ ඉන්න කෙනා අඳුනාගත්තේ නැත්නම් ඉතිවයි. සංස්කරණය කිරීමත් උදේ ඉඳලා හැන්ද වෙනකන් පිළියම් කරගෙන ඉන්නවා. හැබැයි ඔක්කොම විනාශයටපත් වෙන බව. ඔක්කොම මිලාන වෙලා යන බව. දකින්න උනොත් කවුරු හරි පෙන්නොත් ඒක අවමංගල්‍ය කරලා කියනවා. විඥානයත් ඒ වගේ. ඉතින් මේ මේ ස්වාමීන් වහන්සේ අපිට මතක් කරන්නේ මේක කෙනෙක්ගේ දෝෂයක් නෙවෙයි මේ සංසාර දෝෂයක්. తත්‍ර తත්‍රාபి නන්දනී කියලා සරුවත්ඥාන්සේ සඳහන් කරනවා යමක්ත ලැබුණේ ඒ ලැබිච්ච ඕන දේ බදා ගන්නවා. උනහ පුළුවට උනහ පුළුවගේ පැටි අපේ ඉන්නේ බොහෝම ලස්සන එකක් වගේ. අපායට ගිය නිරිසතා අපායේ මැරෙන්න බයයි. ඒ දුක් විඳින ටික විඳින්න තියෙන ආසාව නිසා. තිරිසන් ලෝකෙට ගිය සතා ඒ තිරිසන් භාවයෙන් මිදෙන්න කැමති නැහැ. ඒ අභිලන්දනයක් කරනවා. දැන් අපිට පේනවා තිරිසන් ආත්මෙ මිදුණොත් මේ මේක මනුසාත්මයක් ලබයි. ඒ නිසා මේ තිරිසන් ආත්මෙ නැති වෙනවා හොඳයි කියලා. නමුත් ඒ සතා කවදාවත් කතා කරන්න පුළුවන් නම් ඒ ලැබුවා වූ තිරිසන් භාවයෙන් මිදෙන්න කැමති නැහැ. ඒ වගේ තමයි ඕනම කෙනෙක් ඒ ලැබිච්ච තත්වයෙන් මිදෙන්න කැමති නැහැ. වෙනස් වෙන බව පිළිගන්න කැමති. ඉතින් මේ ස්වාමීන් වහන්සේ අපිට කියන්නේ මේක හැම කෙනාගේම හැතිමිවන් න්‍යාය ධර්ම මේවා සත්ව විෂය අන්න ඒකෙදි මේ මෙතෙක් අපි වසංගන ජීවත් වෙන්න හැදුවට මේ රූපය නිතරම ගෙවිමින් පවතිනවා ඒ භංගය ඒ Nirodhe ක්ෂය සාවය එනිසා අතහැර දැම්මේ නැතත් අතහැරමින් පවතින බව මෝහ වෙලා මේ වේදනාව අපි කොච්චර කරගෙන හිටියත් අපිට ඒව විදුල් අල්මාරියක තියලා කරඬුවක් වගේ වැඳ වැඳ ඉන්න බෑ. ඒ වේදනාව කියන්නේ ඉතාමත්ම ශීක්‍රයෙන් ඇවිල්ලා ඉතාම ශීක්‍රයෙන් යන දේවල්. මේ යන පැත්ත දකින්න අපි කොච්චර අන්ධකාරද? අපි කොච්චර අන්ධද? කොච්චර නරකක් අභෞවයක් ආමංගල්‍යයක් විදිහට සලකනවා. උන අපි අරගෙන තියෙන මේ සංඥා ටික සංඥා පොදිය නිකන් අහසෙන් දපු ඉරි වාගේ. වස්ත්‍රකයන් දපු අකුරු වාගේ. වැල්ලේ හදපු මාලිගා වගේ නමුත් අපි කවදාකවත් ඒක ගෙවම් කරන ගෙවම් වෙනවා ගෙවම් වුණාට ගෙවම් වෙන බව දකින්න කැමති නැති නිසා අලුතෙන් අලුතෙන් අපි ඇති කරන දේවල් දකිමින් අපි සන්තෝෂයටපත් වෙමින් ඉන්නවා මෙන්න මේ දේ දැකගත්තොත් මේ Nirodha නිතරම වෙමින් පවතින එක මොහා කරගෙන අතුගාල කාපට් එක ඇතුළේ කුණු දාන්න නැතුව මේක ඇති වෙනවා නම් සමුදයක් තියෙනවා Nirodhaක් තියෙනවා ඇයි මේ Nirodhe අපෙන් වසන් කරලා තියෙන්නේ? ඇයි අපි මේක වහන් කරගන්න උත්සාහ කරන්නේ කියලා යථා භූත ඥාන දර්ශනෙන් ඇතිවීම හා සමානව නැතිවීම බලමු. අපි ඒකට කියන විපස්සනාව කියලා විශේෂ වූ පස්සනාවක්. අන්නේම කරන්න පටන් අරගත්ත වෙලාවේ යම් වෙලාවක ඇතිවීම හා සමානව නැතිවීම දැකපු දවසේ දකිවි රාගය හා සමානවයි ද්වේෂය. ඒ දෙක අතර වෙනසක් නැහැ. ඇතිවීම වගේම දෙයක් තමයි නැතිවීම කියලා කියන්නේ. හොඳ වගේම දෙයක් තමයි හොඳේ නැතිවීම නිසා ඇති වෙන නරක. නරක වගේම එකක් තමයි නරක ඇති වුණාට පස්සේ ඇති වෙන හොඳ. මෙව අතර තියෙන්නේ කිසිම විලිලැජ්ජාවක් නැතුව එකිනෙක මාර වෙන ගතියක්. අන්න ඒක අපේ කවදාද අපි මේ මේ Nirodhayට, කය දකින්න, වය දකින්න, පටිනිස්සග්ගානුපස්සනාව දකින්න පෙළඹෙන්නේ අන්න ඒක පෙළඹිච්ච දවසේ අපිට තේරෙයි ඒක මොහා කරන එක වළක්වන්න කොහොමද මේ සුෂ්ණා වැඩ කරන්නේ කියලා. අපිට යම් කිසි කෙනෙක් මොන හරි උත්සාහයක් දාලා රූපස්කන්ධයගේ ඇතිවීමත් රූපස්කන්ධයගේ අලුත් වීමත් තුලින් ඇති හැම අලුත් දෙයක්ම නැති වෙනවා කියලා දැක්කට පස්සේ ඒ පුද්ගලයාට තවත් බොරු වලක් උගුලක් හම් වෙනවා මේ රූපයගේ පැවැත්මත් ඇතිවීමටත් වැඩිය නැතිවීම දැක්ක හොඳයි කියලා ඒකට බැඳෙන්නත් ඉඩ තියෙනවා. නිසා ඒකේ හිතියට ඒකේ බැඳෙන්නේ නැතුව ජීවත් වෙනවා නම් තමයි සරුවචනාංශ කියන්නේ මහා පුරුෂයෙක් කියන්නේ. ඒකයි කලියුත්ත. ඒ නිසා මේ මේ සාමාන්‍යයෙන් මේ සක්කාය කියලා කියන්නේ මේ පංච උපාදානස්කන්ධයටයි මේ සෑම ස්කන්ධයකම පැවැත්ම දැන් අපි බාර අරගෙන තියෙන්නේ පවතිනා වූ සත්‍යයක් විදියට. ඒ වගේම අලුතෙන් ඒ වගේ අලුත් කරණේව පිළියම් කරණේව තනවාඩනේව සේරම ඇති දෙයක් විදිහට දැන්න බාහිර අරගෙන කියන නමුත් මේ හා සමානවම ඇති වෙනවා නම් පවතිනවා නම් නැතිවීම අනිවාර්යයි මේකට උගුරට හොරා බෙහෙත් බොන්නා වගේ මේක වසන් ගන්න හදන්න එපා මෙන්න මේක දැක ගන්න උත්සාහ කරන්නයි නැත්නම් එතෙන්ද ඒ தත්තරපත් කරන්නයි අපි මේ ප්‍රතිපදාව ගමන් කරන්නේ දානෙන් සීලෙන් සමාධියෙන් ප්‍රඥාවෙන් ගිහියත් අන්න කියන දාන සීල භාවනා කියනවා. පැවිදි වෙච්චත් අන්න සීල සමාධි ප්‍රඥා කියනවා.